නමෝ තස් භගවතු අරහතු යතාපි බඹරෝ පුප්පං වන්න ගන්ධං අහේදයන් පලේති රසමාදාය ඒවං ගමේ ගාමේ මුනිචරේ හොඳයි අපි මේ උදෑසන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේ පුප්ප වගේ අයවෙනි ගාථාව. භාග්‍යතුන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ නමක් අරමුණ කොටගෙන දේශනා කරනු ලබන මේ ගාථා රත්නය අපි යථාර්ථයේ පමණක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යති දාර්ශනික අර්ථයත් සමග කමඨාන නිවන් පණිවිඩයේ පමණක් අද අපි සාකච්ඡාවට භාජනය කරනවා. දේශනාවේ සඳහන් වන අට කතාව අපි සාකච්ඡාවට භාජනය කරන්න හේතුව අපට ඒක කියව ගන්න පුළුවන්කම තියෙන නිසා. යථාපි රුචිරං පුප්පං වන්න ගන්ධ හේදයන් මේ ගාථා රත්නය තුලින් භාග්‍යතුන් වහන්සේ මලක් පිළිබඳව දේශනා කරනවා මලේ සුවඳට මලේ පැවැත්මට මලේ වර්ණයට කිසිම ආනියක් නොකර බඹරු හැවිල්ලා ඒ මලෙන් පැණි හරගෙන යන්නාසේ ශ්‍රමණයන් වහන්සේලා මිනිසුන්ටත් ඒ මිනිසුන්ගේ සම්පත්වලටත් කිසිම ආනියක් නොකර පිණ්ඩපාත කරගෙන තමන්ගේ ආරණ්‍ය වලට රුක්ක මූල වලට සේනාසන වලට වඩිති කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් සරල තේරුම. අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඕනේ අපගේ ජීවිත තුල මේ මල් භාග්‍යතුන් වහන්සේ මොනවටද සමාන කළේ කියලා. මේ මල් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සතරමා භූතවලින් නිර්මාණය වෙච්ච නාම රූප ධර්මයන්. බඹරා සමාන කළේ තථාගතයන් වහන්සේ සෑම තැනම ඇවිද ඇවිද මේ නාම රූපයන් එක්ක ගනුදෙනු කරන මේ සිතට. එනං මේ සිත නැමැති මේ බඹරා කොහොමද මල්වල පැනිගන්නේ මල්වලට ආනියක් නොකර පැනිගන්නේ කියන එක තමයි මේකේ තුල තියෙන නිර්වාණ පණිවිඩය මේක තුල තියෙන දාර්ශනික අර්ථය අපි දන්නවා මේ ලෝකේ ඕනතරම් මල් තියෙනවා එහෙනම් මෙතන ඉන්න ස්වාමින් වහන්සේලාත් ලෝකෝත්තරව මල්වලට සමාන කරන්න පුළුවන් උපාසක පින්වතුන් මේ ලෝකේ අපට මල්වලට සමාන කරන්න පුළුවන්. මේ ලෝකේ තියෙන සෑම නාම රූප ධර්මයක්ම ලෝකෝත්තරව අපිට මල්වලට සමාන කරන්න පුළුවන්. එතකොට ගහක් කොහමද මලක් වෙන්නේ? ගලක් කොහමද මලක් වෙන්නේ? මේ තියෙන භෞතික සම්පත් මේ හැම එකක්ම කොහමද මලක් වෙන්නේ කියන එක දැන් අපිට ලොකු ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේ මේ පුප්ප වගේ තවත් ගාතාවක වචන මලක් වැනි ලෙස තියෙන්න ඕනේ කියලා දේශනා කරනවා. දැන් වචනයක් මලක් වෙන්න බෑනේ ඒක શબ્දයක්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ ගාථා රත්නය තුලින් දේශනා කරනවා ලෝකෝත්තර ගමන යන ශ්‍රමණයාගේ වචන මල් වාගේ විය යුතුයි කියලා. ඒක පිරිසිදු වෙන්න ඕනේ. ඒක සුවඳ හමන්න ඕනේ. දහම් සුවඳ ඒකේ තියෙන්න ඕනේ කියලා දේශනා කරනවා. එහෙනම් මේ ලෝකයේ ඕනම දෙයකට මලක් බවට පත් වෙන්න පුළුවන් කියන එක අපි තේරුම් ගත්තා. එහෙනම් මේ හැමතැනම තියෙන මල් මොනවද කියලා බැලුවාම විවිධාකාර වටිනාකම් වලින් තියෙනවා. විවිධාකාර වර්ණ, විවිධාකාර සුවඳ, নানা ප්‍රකාර ඇඩතල මේ විදිහට මේ ලෝකයේ ගොඩාක් මල් මල් ಜಾති තියෙනවා. වටිනාකමින් ඉහළ මල් ಜಾති වටිනාකමින් අඩු මල් ಜಾති කියලා වර්ග දෙකකුත් තියෙනවා. එහෙනම් මේ සෑම මලක් තුලින්ම මේ බබරා පැණිගන්නේ කොහොමද කියලා කිව්වාම මල දන්නේ නැහැ පැණිගන්න බව. ඒ බඹරා මල් වලින් පැණි අරගෙන ඒ මලට ආනියක් නොකර ඒ මලේ පැවැත්මට ආනියක් නොකර ඒ ආයුෂ නැති කරන්නේ නැතුව හිමීසරේ පියාඹලා යනවා. එනම් මේ ඇස් දෙකෙන් අපි යම්කිසි දෙයක් දකිනකොට ඒ දකින දේ මලක් වැනිය. ඒ නාමයේ රූපය මලකට සමානය. අපි දකින දේ අපට ලැබෙන කමඨාණය නිර්වාණ පණිවිඩය. එනම් මේ දකින හැම දේ තුලින්ම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අපට ඉන්න පුළුවන් නම් ලෝභ, ද්වේෂ, මෝහ, රාග ඇති නොවන විදියට මේ ලෝකයේ දේවල් දකින්න පුළුවන් නම් අන්න එයා පැණි ගන්නවා. එයා දක්ෂ බඹරෙක් වෙලා එයා දන්නවා මේ මල් වලින් පැණි ගන්නෙ කොහොමද කියලා. යම් කිසි කෙනෙක් අපි ඉදිරියේ අශෝභන ලෙස ඇසිරෙනවා නම් ඒ අශෝභන ඇසිරීම තුලින් එයාට නිନ୍ଦා අපාස අගෞරව නොකරන විදියට සිත පරිස්සම් කරන්න පුළුවන් නම් එයා ගොඩාක් දක්ෂයි පැණි ගන්න. යම්කිසි කෙනෙක් අපට වේදනා දුක් කරදර දෙනවා නම් ඒ අයට වෛරය පාන්න නැතුව මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒ කර්මය නැමැති ඒ මලෙන් පැණි ගන්න එයා ගොඩාක් දක්ෂයි. මේ ලෝකේ අපි ජීවත් වෙන සෑම මොහොතක් තුළම අපට කෝටි ගණන් මල් මුණ ගැහෙනවා. සිය ගණන් මල් අපි දවසට කඩලා පර කරනවා හේතුව අපි මේ මල් බව දන්නේ නැහැ. අපි දකින හැම දේ තුළෙම අපි මුලා වෙනවා. ලස්සන දේවල් දැක්කාම ඒ අලංකාර කාමයට අපි අහු වෙනවා. අපි දකින දේ තුළින් අපි ලෝභ වෙනවා. අපට රාගය ඇති වෙනවා. ද්වේෂය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. බලන්න අපි මොනතරම් අදක්ෂද පැණිගන්ට අපි මල කඩලා පැණිගන්ට හදනවා ඒම මල් කවදාවත් කඩලා පැණිගත්ත කතාවක් අපි ආලා නැහැ ඒක ලෝකයේ සිදු නොවන්නක් බඹරෙක් පැණිගන්ට ඕනේ මලට නොදැනෙන්න මිසක් මල් කඩලා පැණිගන්න කතාවක් ඔයවත් සඳහන් වෙලා නැහැ මේ ලෝකේ අපට නිඳා කරන අපාස කරන අපට දුක් දෙන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ මිනිසයා යම්කිසි හේතුවක් නිසා අපට එම කරනවා නම් අපි දැනගන්න ඕනේ ඒ මිනිස්යාගේ ඉත රිදවන් නැතුව එයා අපගේ කර්මයක් ඉවර කරනවා. මේ සසරේ අපට තියෙන ප්‍රශ්නයක් එයා නිරෝධ කරනවා. අපට නිවන් දකින්න බැරුව බාධාවක්ව තියෙන ප්‍රශ්නය එයා අපට නිරවුල් කරලා දෙනවා. එහෙනම් එයාට නැවත කර්මයක් ඇති නොවන පිණිස ගෙවීමට සූදානම් වෙලා තියෙන කර්මය විතරක් ගෙවලා අලුත් කර්ම නිර්මාණ නොවන පිණිස අපි පරිස්සමෙන් එයත් එක්ක කටයුතු කරන්න ඕනේ. අපට ප්‍රශංසා කරන ගෞරව කරන කිසිම කෙනෙක් ඉදිරියේ අපි මාන්නි හදාගන්න අපි මාන්නි හදාගත්තොත් මේ ලෝකේ හැමදාම අපට දුක් විඳින්න සිද්ධ වෙනවා හේතුව කර්ම ගොඩනැගිලා එහෙනම් මේ ඈත පේන සෑම ගහක් කොළක් ගත්තාම සමහර ගස් කපන්න ඉතෙනවා සමහර ගස් පරිස්සම් කරන්න ඉතෙනවා අපි වත්තක් උදළු ගානකොට ඕනතරම් අපට වටින් නැති ගස් හම්බෙනවා ඒවා ඔක්කොම කපලා පොඩි කරලා පුච්චලා දානවා බැරි වෙලාවත් ඒක පැලයක් කරවල පැලයක් බුරුත පැලයක් තිබුණොත් වටිනා කරන ඖෂධ පැලයක් තිබුණොත් ඒක වටේ පොල් එලි තියලා ගල් ගැට වලින් පොඩියට ඒකට කොටු කරලා වැටක් බැඳලා කෝටු කෑලි ඉටවලා ඒක වතුර දාලා පරිස්සම් කරනවා ඒක කපන්නෙත් නෑ කපන්න දෙන්නෙත් නෑ ඒක වටිනා කරන ගාක් බලන්න මේ ලෝකයේ හැම දෙයක්ම නාමයක් රූපයක් අපි සමාරයවට වටිනාකම් දෙනවා සමාරයවට වටිනාකම් දෙන්නේ මේ ලෝකයේ අනිත් අයට වඩා අපේ කට්ටිය අපට වටිනවා මේ බලාපොරොත්තු නෙමෙයිද? මේවා බැඳීම නෙමෙයිද? එහෙනම් මේ ආකාර මානසිකත්වයක් මත අපි මේ ලෝකයේ සසරේ ගියාම අපට මොනතරම් දුක් විඳින්න සිද්ධ වෙනවද මේ කර්ම කවදද ගෙවලා ඉවර කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රමණයන් වහන්සේට උපමා කරලා උන්වහන්සේ පිණ්ඩපාතයේ ගමකට වැඩියාම ගමේ කිසිම තැනක ලකුණක් නැහැ උන්වහන්සේ වැඩිය බවට. ඇයි වත්තකට ඇතුල් වෙලා නැහැ, මිදුලකට ගින්නේ දොරක් තට්ටු කරලා නැහැ, අඬ ගාලා නැහැ, කතා කරලා නැහැ. උන්වහන්සේ Taman යන පාරේ අඩියවත් බිම රැඳෙන්නේ නැති විදියට බොහොම සංවරව වැඩලා ඒ ගේට්ටුවෙන් වත්තේ සීමාවෙන් එළියේ එකත් පසක ඉටගෙන ඉඳලා උන්වහන්සේලා පිණ්ඩපාත කරගෙන බොහොම සංවරව නැවත තම තමන්ගේ ස්ථානවලට විසිරලා යනවා. එහෙනම් ඒ ආකාරයෙන් කිසිම දෙයකට ආනියක් නොකර කිසිම ඇවතකින් තොරව උන්වහන්සේලා පිණ්ඩපාත කරන ක්‍රමය තමයි මේ මලටත් බබරාටත් උපමා කරලා තියෙන්නේ. එහෙනම් අපට ශබ්දයකින් යම්කිසි මලක් හම්බෙනවා. ඒ ශබ්දය අපට ටිකක් ඔරොත්තු දෙන්න වහාම වෛරය ඇති වෙනවා. ඒ කියන්නේ මල කඩාගත්තා. මලේ අයිතිකාරය බවට පත් වුණා. බලන්න අපට රසක් දැනෙනවා. මේ රස කියන එකත් මලක් නේද? ඒ මල වහාම කඩා ගන්නවා. අනේ මේක රසයි මේක වැඩිපුර ගන්න ඕනේ. ලෝභයක් ඇති වෙලා. බලාපොරොත්තු ඇති වෙලා ඒ මලත් එක්ක ජීවිත කාලෙම දුක් විඳින්න සූදානම්. එහෙනම් අපගේ ජීවිතවල මේ පේන දේවල් හැම දෙයක්ම මලක් මේ ඇයෙන දේවල් හැම දෙයක්ම මලක්. දිවට දැනෙන දේවල්, නාසයට දැනෙන දේවල්, සමට දැනෙන දේවල් ඔක්කොම මල් වශයෙන් අපි ගන්න ඕනේ. එහෙනම් මේ නාම රූප ධර්මතාවයන් එක්ක ජීවත් වෙන්නේ කොහමද? ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක භාග්‍යතුන් වහන්සේ මෙතනදී පෙන්වා වදාරනසේක. අපේ මල් වලින් පැණි ගන්නට යනකොට කොච්චර පරිස්සමෙන් ගන්නවද? මලේ රේණු විනාශ කරන්නේ ඒ මල්වල පෙති අපි කඩන්නේ නැහැ. ගයේ අත්ත කඩලා අත්ත පිටින් අරගෙන මලේ පැණි ගන්න යන්නේ. එහෙනම් බොහොම පරිස්සමෙන් පැණි ගන්නවා වාගේ මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය මේ නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරනකොට මේක තුල තියෙන පැණි ටික ගන්න ඕනේ. පැණි කියන්නේ නිර්වාණ පණිවිඩය. අපට මේ ඈම නාමයක් රූපයක් තුලින්ම කමඨාන ගන්න පුළුවන්. ඒ කමඨාන ඒ මලට තේරෙන්නේ නැති වෙන්න ඒ නාම රූපයට තේරෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ පරිස්සමෙන් ගන්න ඕනේ එහෙනම් අද අපට තියෙන ප්‍රශ්නේ අපි පැණිගන්න දන්නේ නැති ප්‍රශ්නයයි එහෙනම් මේ ඈට පේන දේවල් කනට ඇහෙන දේවල් නාසයට දැනෙන දේවල් කතා කරන දේවල් චර්යාවල් ගත්තාම මේ පංචකාමයන් වලින් අපි හැමදාම මායයට කොටු වෙනවා මල් කැඩෙනවා අපේ අතින් මල් පොඩි වෙනවා පැණිගත් දවසක් නැහැ හැමදාම මල් ටික විනාශ වෙනවා පැණිගත් දවසක් අපේ ජීවිතේ කිසිම දිනයක සඳහන් වෙලා නැහැ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතර උස තියෙන මේ කය මේ මලකට සමානයි මේ මලෙන් පැණි ගන්න ඕනේ මේ පැණි ගන්න බඹරා තමයි මේ සිත අසකන දිවන ආසය සම කියලා මල් වර්ග පහක් තියෙනවා පේනවා ඇයෙනවා ඇඟෙනවා දැනෙනවා මේ මල් වලින් කොහමද පැණි ගන්න කියලා කිව්වාම කිසිම මොහතක යාට රාග ద్వේෂ මෝහ ඇති වෙන්න බෑ එහෙනම් මේ ආයතන අයතුලින් මේ සංඥාවක් වශයෙන් ලැබෙන සෑම පණිවිඩයක් තුළින්ම ලෝකෝත්තර කමඨාන ගන්න පුළුවන් නම් එයාට ලෝකෝත්තර පණිවිඩය ගන්න පුළුවන් නම් අන්න එයා දක්ෂ මල් ගන්නෙක් මේ මල් වල වර්ණයක් තියෙනවා මේ මල් වලට ආයුෂයක් තියෙනවා මේ මල් වලට සැපයක් තියෙනවා මේ මල් වල පැණි කියන රසයක් තියෙනවා එහෙනම් මේ සෑම නාම රූපයක් තුළම මේ හැම එකක්ම තියෙනවා. අපි අසුවලා මට මේම කළා මේ දේ මගේ කියන ඒ වස්තු නාම රූප හැම එකටම වර්ණයක් නැද්ද? තියෙනවා. ඒ හැම දෙයකටම වටිනාකමක් නැද්ද? තියෙනවා. ඒ තුළ තියනා වූ නිර්වාණ පණිවිඩය තුලින් අපට ආවිෂයක් ලැබෙන්නේ නැද්ද? ආරක්ෂාවක් ලැබෙන්නේ නැද්ද? පෝෂණයක් වෙන්නේ නැද්ද? වෙනවා. එහෙනම් මේ ලෝකයේ පවතින්නේ හැම තැනම නිවන් පණිවිඩ. මිනිස්සුયો නිවන දන්නේ නැතුව වෙන මොකවත් ඒගොල්ලෝ කතා කරන්නේ මේ මිනිස්සු දන්න තරමක් දැනගෙන ඉන්නේ නිවන. නිවනෙන් තොර දන්න මොන හරි දෙයක් තියෙනවා නම් කියන්න කියලා කිව්වොත් කිසිම කෙනෙක් පෝසත් වෙන්නේ නැහැ ඒක කියන්න. ආ මම නිවන දන්නේ නැතුව යමක් දන්නවයි කියලා එයා කැත කතාවක් කියනවා. මේක දිවන නෙමෙයි කියලා. එහෙනම් මේ ලෝකයේ දුෂ්කර ක්‍රියාවකින් අපට නිවන් දකින්න අවශ්‍ය නම් කැත කතාවල් ඇයෙනකොට ලෝභ දේශ මෝහන ඇති නොවන විදියට සිත පරිස්සම් කරගැනීමේ කමඨාණක් නේද මේක? එහෙනම් මේ මිනිස්යාට බයිනවා, නිඳා කරනවා, එයා කෙරේ වෛරයක් ඇති නොවෙන්න, ක්‍රෝධයක් ඇති නොවෙන්න සිත පරිස්සම් කරගෙන එයා බනින්න බනින්න මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රී පාරමිතාව පිරෙන කමඨාණක් නේද මේ ලෝකේ හැම තැනම මට ශබ්ද ඇයෙනවා ඒකත් මේකත් දෙකම ශබ්දමයි මට කැළඹෙන්න හේතුවක් නැහැ කියලා හිතනවා නම් බලන්න ඒක කමඨාණක් වුණා නේද එහෙනම් මේ ලෝකේ කිසිම තැනක අපට නිවනක් නැහැ කියලා කියන්න බෑ දානයක් දෙන කට්ටිය අපට නිවන් පණිවිඩයක් කියනවා. එහෙනම් මේ දාහණය ඔබ වහන්සේලා වළඳලා නිවන් මාර්ගයේ වඩන්න, කමඨං වඩන්න, ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරගන්න. ඔබ වහන්සේලා මේ ගන්නා වූ දාණයට ඔබ වහන්සේලා යම්කිසි කටයුත්තක් කරලා එක ಗುಣධර්මයක් හරි වඩලා මේකෙන් ණය නිදාසෙන්න කියලා මේ උපාසක පින්වතුන් කියනවා. සමහර උපාසක පින්වතුන් කියන අපි දානෙ දෙන්නේ නැහැ කියලා. දානෙ දෙන්නේ නැහැ කියලා කියන උපාසක පින්වතුන් දානයක් දෙනවා. ඒක තමයි ධර්ම දාණය. අපි දානෙ දෙන්නේ නැහැ කියනකොට ඒගොල්ලෝ එකක් කියනවා. ඔබ වහන්සේලාගේ අකුසලයේ තරම ඔබ වහන්සේලාගේ පවයේ තරම ඔබ වහන්සේලා තේරුම් ගන්න දන් ලැබුණොත් කුසල් දන් ලැබුණොත් අකුසල් එනං කර්මඵලය ගැන අවබෝධ කරන්න අපගේ කර්මයේ තියෙන විපතක මහත අපිට තේරුම් ගන්න අපේ අකුසල පරිසම් දෙන ක්‍රමවේදය අරියට අවබෝධ කරගන්න යා අවස්ථාවක් අපට පූජා කරනවා එහෙනම් දන් දෙන්නේ නැති කෙනා දානයක් දෙනවා ඒක තමයි අපේ අකුසලය අපේ පාපය අපට තේරුම් ගන්න අවස්ථාව නිමා කරලා දෙනවා ඒ නිර්මාණය අර දෙන දාණයටත් වඩා ශ්‍රේෂ්ඨයි අපි දන්නවා ලැබෙන හැම එකක්ම අපේ කුසල් කියලා නමුත් නොලැබිච්ච දේවල් ගැන අපි දන්නේ නැහැ. හේතුව අපිට ඒවා බලාපොරොත්තු නැහැ. මට මේ මේ දේවල් ලැබෙන්න ඕනේ කියලා ඒ දේවල් ගැන අපි මානසිකව සිතවිලි අදාගෙන නැත්තම් අපි හිතාගෙන ඉන්නවා මේ දේවල් සම්බන්ධයෙන් කර්ම නැති බව. නමුත් මේ ලෝකයේ හැමෝටම හැමදේම ඉමි වෙන්නේ මේ ලෝකයේ හැමෝගෙම ජීවිතවල අඩුවක් තියෙනවා. හැම කෙනාගේම ජීවිතයේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ කියන මිනිසෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ කියන ප්‍රශ්නෙට යවුවෙලා ඉන්නවා. එහෙනම් මේ ලෝකේ හැම තැනම හැමදේම අපට ලැබෙන්නේ එහෙනම් ඒ ලැබෙන්නේ නැති නිසා නේද අපි දැනගන්නේ මේ මේ දේවල් වල අඩුව තියෙන බව. මේ දේවල් පරිපූර්ණ වෙලා නැති බව. අන්නා අර උත්තරමය අපට දන් නොදී දානයක් දෙනවා අපේ කර්මය අවබෝධ කරගැනීමේ අවස්ථාව අපට පූජා කරනවා එහෙනම් මේ වර්ණය පිළිබඳව අපට ගැටලුවක් නැහැ ආයුෂය පිළිබඳ ගැටලුවක් නැහැ අපට ලැබෙන අවබෝධය ධර්මය පිළිබඳ අපට ගැටලුවක් නැහැ අපට ලැබෙන සැපේ ගැන අපට ගැටලුවක් නැහැ දැන් අපට තියෙන ගැටලුව මේ මල් වලින් පැණි ගන්න දක්ෂ නැහැ. මේ ලෝකයේ හැම තැනම ධර්මකාරණා තියෙනවා. මේ නාම රූප හැම තැනම අන්තර්ගත වෙලා තියෙන්නේ නිර්වාණ පණිවිඩයේ කමික කමඨාන මේක ගණ්ඩ දක්ෂ නැහැ. මේ බඹර කියන කෙනා ටිකක් බරපතල කෙනෙක්. මේ බඹරා දක්ෂයි පැණි ගන්න ඒ වගේම මේ බඹරට විසකුත් තියෙනවා. මේ බඹර කවදාවත් අනවශ්‍ය දේවල් ගන්නෑ. මෙයා අවශ්‍ය දේ විතරයි ගන්නෙ. එහෙනම් මේ බඹරා අපේ සිතට සමාන කළා. එහෙනම් මේ සිත අවශ්‍ය දේ විතරනේ ගන්නෙ. රාගය අවශ්‍ය සිත රාගය විතරනේ ගන්නෙ. ලෝභය අවශ්‍ය සිත ලෝභය විතරනේ ගන්නේ ද්වේෂය අවශ්‍ය සිත ද්වේෂය විතරනේ ගන්නෙ එහෙනම් මේ බඹර දන්නවා Tamanට අවශ්‍ය දේ මොනවද ඒක විතරක්ම අඹාගෙන යනවා වෙන කිසිම දෙයක් ගන්නෙ නැහැ මේ බඹරා දක්ෂකමක් දන්නවා ගොඩාක් ශිල්ප දැනගෙන තියෙනවා අර මලට දැනෙන්නේ නැති වෙන්න පැණි ටික ගන්න එහෙනම් අපේ ජීවිතවල අපි බඹරාගෙන් ඉගෙන ගන්න ඕන තරම් කර්ම තියෙනවා. මේ බඹරා අපේ කර්මට්ටානාචාර්ය. මේ බඹරා අපේ ගුරුවරයා එයා නිවන් මාර්ගය කියලා දෙනවා. මේ නාම රූපවලින් ධර්මය ගන්න හැටි. පුන්නමන්තානි චිත්තපුත්ත ඒ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මේ ලෝකේ මේ පුප්ප පුප්ප වලින් පැණි ගන්න අරි දක්ෂ බබරෙක් වුණා. ඔන්න හාමුදුරන්ට අදහසක් ඇති වුණා. සුනා පරන්තියට භාග්‍යතුන් වහන්සේ වැඩියේ නෑ. ඒ ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ට ධර්මය ලැබිලා නෑ. ඒ මිනිසුන්ට ධර්මය දෙන්න ඕනේ, ඒ මිනිසුන්ට මේ ධර්මය බෙදන්න ඕනේ කියලා අදහසක් ඇති වෙලා තථාගතයන් වහන්සේ ළඟට ගිහින් নমස්කාර පූර්වක අවසරය ඉල්ලනවා. භාග්‍යවතුන් වහන්සේ මම සුණාපරන්තයට වැඩලා ඔබ වහන්සේගේ නිර්වාණ ධර්මයේ දේශනා කරන්නට සූදානම් මට අවසර දෙන්නයි කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා ඒ අවසරය ඉල්ලන පුන්නහාම්ද්‍රෝ ඒකට සුදුසුම කෙනා බව. නමුත් සෝවාන් ආර්ය ශ්‍රාවකයා කිසිම දෙයකින් අනිත් අයට වඩා අඩුවක් නැහැ. මේ ආර්ය ශ්‍රාවකයා අනිත් අයට වඩා කොච්චර ශ්‍රේෂ්ඨද උතුම්ද කියන එක පෙන්වන්න ඕන නිසා භාග්‍යතුන් වහන්සේ පුන්නමන්තානි චිත්තපුත්ත ඒ ආර්ය ශ්‍රාවකයාගේ ගතිගුණ එළියට එන විදියට ප්‍රශ්න කීපයක් අහනවා. පුන්න සුණාපරන්තයේ මිනිස්සු හරි දරුණුයි. ඒ මිනිස්සු ඔබ වහන්සේට බණීවි. එතකොට පුණ්ණාම්දුර කියනවා කමන්නෑ භාග්‍යතුන් වහන්සේ සැරපතන වචන වලින් බැන්නේ නෑ. නින්දා අපාස වෙන විදිහට බැන්නේ නෑ. නිකන්නේ බනින්නේ කමක් නෑ ස්වාමීන් වහන්සේ කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා පුන්න බැරි වෙලාවත් ඒගොල්ලෝ සැරපරුසක විදියට නින්දා අපාස වෙන විදිහට බැන්නොත් කමක් නෑ භාග්‍යතුන් වහන්සේ. ඒ කට්ටිය මට ගැව්වේ නෑ. පුන්න බැරි වෙලාවත් ඒ කට්ටිය වහන්සේට ගැව්වොත් භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලෝ දරුණු ආයුධ වලින් පාර දුන්නේ නිකන්නේ ගැහුවේ ඒ නිසා ඒක සන්තෝසයි. ඔන්න දරුණු ආයුධ වලින් ගැහුව ඒගොල්ලෝ මගේ අතපය කැඩුවේ නෑ. දරුණු ආයුධ වලින් විතරයි ගැහුවේ. බේත් දාලා ඒවා සනීප කරගන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ නැවතානවා පුන්න බැරි වෙලාවත් අතපය කැඩුවොත් ඒ කට්ටිය කමන්නෑ භාග්‍යතුන් වහන්සේ මාව ඝාතනය කළේ නෑ මාගේ ජීවිතේ තාම ඉතුරු වෙලා තියෙන ඔබ වහන්සේගේ ධර්මයේ දේශනා කරන්ට මාගේ ජීවිතේ ඉතුරු කරපු එක ගැන මම පින් දෙනවා. භාග්‍යතුන් වහන්සේ නැවතාන පුන්න බැරි වෙලාවත් ඔබ වහන්සේ ඝාතනය කළොත් කොච්චර හොඳයිද භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ මැරෙන්න බැරුව මිනිස්සු කොච්චර දුක් විඳිනවද? වසවිස හොයාගෙන කඩවල් ගන්න ඇවිදිනවා. මැරෙන්න බැරුව දුක් විඳින ලෝකේ මට මරණය නිකන් හම්බුණා සත පාක්වත් වේදන් නැතුව සාදුකාර දීලා මම ඒක සන්තෝෂයෙන් බාර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ කියන පුන්න යන්න සුණා පරන්තයට තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න. ඒ අයට නිර්වාණය පණිවිඩය කියන්න. පුන්න හාමුදුරුවෝ ඒ ස්ථානයෙන් පිටත් වෙලා සුණා පරන්තයට ගිහිල්ලා ධර්මයේ දේශනා කරනවා. දේශනා කරන ගමන් උන්වහන්සේ කමඨාන් වඩනවා මාර්ගයේ වඩනවා සුණාපරන්තේ අරාබි කාන්තාරයේ ඒ පුන්නමන්තානි චිත්තකුත්ත රාතන් වහන්සේ බවට පත් වෙලා විශාල ගෝල සංඛ්‍යාවක් අදලා සම්මා සම්බුද්ධ ශාසනයේ සුණාපරන්තේ නගා හිටවලා උන්වහන්සේ පිරිනුවම් පානවා අපට හොඳ ආදර්ශයක් බලන්න මේ නාම රූප වලින් පැණි ගන්න ඇති එනම් පුන්න ආහන්දරෝ දැනගෙන හිටියා මේ සෑම දුකක් තුලින්ම පැණි ගන්න පුළුවන් සෑම නින්දාවක් අපකීර්තියක් තුළින්ම පැණි ගන්න පුළුවන්. අපට ඇති වෙන සෑම දුකක් කම්කටොළුවක් තුළින්ම පැණි ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපගේ සෑම කුසලයක් තුළින්ම පැණි ගන්න පුළුවන්. අපට පාළ වෙන සෑම පැණි මේ පින් වලින්ම පැණි ගන්න පුළුවන්. එහෙනම් හොඳ හෝ වේවා නරක හෝ වේවා අත්ත කිලමතානු කාමසුකල්ලිකානු මොන යෝගේ ඉටියත් කමන්නේ පැණි ගන්න දක්ෂ කෙනා පැණි ටික ගන්නවා භාග්‍යතුන් වහන්සේත් ඒ වගේ අනන්ත අප්‍රමාණ පැණිගත් අවස්ථා තියෙනවා භාග්‍යතුන් වහන්සේට යවහල් වලින් දම්පැන් පූජා කරනකොට භාග්‍යතුන් වහන්සේ කලබල වෙන්නේ නැහැ මේ යවහල් වුණාට මේක මීපැණි වාගේ ඇයි කර්මය ගෙවෙනවා ආනන්ද මේකට අපි මුණ දෙන්න ඕනේ ජේතවනාරාමයට දන් දුන්න නැති අවස්ථා අනන්තයි අප්‍රමාණයි ඒ මිනිස්සු පොඩ්ඩක් එයා මෙයා වෙන්න බෑ දාහනේ දෙන්නේ නැහැ බුදුහාමුදුරන්ටත් එක්කම දඬුවම් කරනවා දාහනේ නැතුව ගොඩාක් කරදර වුණා කලබල වුණා ඒත් ඒගොල්ලෝ කිසිම දෙයකින් කම්පණය වුණේ නැහැ. ඒ දාණය නොදෙනීම තුලින් මාර්ගය වැඩුවා. කුසගින් මේ වේදනාව දැනගත්තා. සියලු සත්වයෝ ආහාර වලින් ජීවත් වෙන බව තේරුම් ගත්තා. ආහාර නැතුව ජීවත් වෙන්න බැරි බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒක කමඨාණක් මාර්ගයක් බවට පත් වුණා. එහෙනම් තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරන කාලේ මල්ලාසනේ යට මලමිනී අම්බුනාම දානෙ දුන්නේ පාර්ලි වනයේට උන්වහන්සේ වැඩියාන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ එලවගත්තයි කියලා එතකොටත් දානෙ දුන්නේ එහෙනම් ඒ ඊටපු 10ක කට්ටිය ගොඩාක් පරිස්සමෙන් බලාගෙන ඉන්නවා විමසිලිමත්ව මොනාරි වැරද්දක් වුණාද ඒකට දඬුවම තමයි දාණය දාණයෙන් තමයි ඒගොල්ලෝ දඬුවම් කරන්නේ එහෙනම් මේ වාගේ එන හැම දඬුවමක් තුලින්ම ඒගොල්ලෝ මල් වලින් පැණිගත්තා. ඒ සියලෝම ස්වාමින් වහන්සේලා තම තමන්ගේ වරද තේරුම් අරගෙන අපේ වැරදි නිසා තමයි මේ දේවල් උනේ. තථාගතයන් වහන්සේ නැවත වඩම්මන්න ඕනේ. අපේ වැරද්ද හදාගන්න ඕනේ කියලා සියලෝම ස්වාමින් වහන්සේලා පාර්ලියට වැඩලා භාග්‍යතුන් වහන්සේගෙන් নমස්කාර කරලා වන්දනා කරලා අවසර අරගෙන සමාව ඉල්ලගෙන නැවත උන්වහන්සේ වඩම්මගෙන ආවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වැඩියා දැන් අපට දානමාන නැහැ, ගරු සත්කාර නැහැ, ඒ කට්ටිය ගිය ගෙදරට ගියේ නැහැ. දුක් විඳගෙන ඒ ප්‍රශ්නෙට විසඳම එව්වා. තථාගතයන් වහන්සේ නැවත වැඩමෙව්වා. අර බලන්න ඒ තිබිච්ච ප්‍රශ්න වලින් පැණි ටික ගත්තා. දැන් නැවත පාර්ලියට යන්න අවශ්‍ය නැහැ. නැවත ඒ වගේ සංවාදයක් ඇති වෙන්නෙත් නැහැ. නමුත් අපේ ගෙවල් වල ප්‍රශ්න ඇති වෙනකොට අපි මොනතරම් උඩඟුවෙන් ආහංකාරයෙන් කටයුතු කරලා තරහා වෙලා අමනාප වෙලා අම්මලා තාත්තලා ගෙවල් වලට බඩමුට්ටු අරගෙන ගිහිල්ලා දික්කසාද නඩුව වෙනකම්ම මේ ප්‍රශ්නේ ඔඩුදුවලා අන්තිමට දෙන්න දෙපැත්තට ගින් තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්න නැතුව සමාවක් ගන්න නැතුව යටහත්පාත් වෙන්නේ නැතුව ජීවිත කාලෙම වෙන් වෙලා දුක් විඳිනවා නේද? හැම තැනම අවුල් නේද? එහෙනම් අපේ ජීවිතවල මේ මල් ගන්න, මල් වලින් පැණි ගන්න, පැණි ගන්න බඹරාගේ ඒ දක්ෂකම කියන මේ කාරණා මොනතරම් ශ්‍රේෂ්ඨද අපගේ ජීවිතය පරිස්සම් කරගන්න. අපගේ ජීවිතයට ආනිදායක මට්ටමින් වැළකෙන්න මොනතරම් ආදර්ශමත් ධම්මපදයක්ද මේක? එහෙනම් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න අද හිඳලා මේ ඇසකන දිවනාසය සම කියන මේ ආයතන වලින් ගෝචර වෙන සෑම පණිවිඩයක් වලින්ම අපි පැණිගන්ට ඕනේ පැණිගන්ට දක්ෂ වෙන්න ඕනේ අපි මේ ලෝකේ හැම තිස්සෙම ඉතනවා මේක මට කැමති නෑ මේකට මං එකඟ නෑ මේ සිදුවීමට මං ප්‍රිය බලන්න මොනතරම් අපි මුලා වෙනවද කියලා මේ ලෝකයේ අපට සුදුසු නේද දේවල් නේද වෙන්නේ මේ ලෝකයේ නුසුදුසු දෙයක් වෙච්ච කිසිම කෙනෙක් නැහැ හේතුව හැම මොහොතක්ම කර්මානුරූපීව සිද්ධ වෙන දෙයක් නම් ඒ හැම දෙයක් තුළම තියෙන්නේ අපේ හේතුව නිසා අටගන්න ඵලයක් නම් කොහොමද මේක සුදුසු නැහැ කොහොමද මේක සුදුසුයි කියලා අපි කියන්නේ අපට එකක් කියන්න බෑ. අපි දන්නේ නැහැ මේ මගේ කර්මය බව. මම අකමැති එක ඇත්ත. නමුත් මේ අකමැති එකත් මගේ කර්මය බව මම පිළිගන්න පෝසත් නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙච්ච මේ විදිහට මේක වෙන්න ඕනේ කියලා මම ඒක වෙනස් කරනවා. වෙනස් කරන්න වෑයම් කරන සෑම මොහොතක් තුළම වෙනස් කරන්න කටයුතු කරන සෑම මොහොතක් තුළම එයා මේ මල් පොඩි කරනවා. ඒ මල් ගස් විනාශ කරනවා. එයාට කවදාව මල් පොඩි වෙච්ච මල් වලින් පැණි ගන්න හම්බෙන්නේ පැණි ලැබෙන්නේ නැහැ එයාට. පැණි කියන්නේ මේ ලෝකයේ තියෙන උත්තරීතර ඖෂධය. ඕනම ලෙඩක් රෝගයක් සනීප කරන්න පුළුවන් දුර්ලභ ගණේ ඖෂධය. කොච්චර මල් කඩාගෙන ගිහිල්ලා විද්‍යාගාරට දීලා පැණි බෝතලයක් දෙන්න කියලා කිව්වත් මල් ලොරියක් දීලා තියෙනවා ඒ පැණි බෝතලයක් ගන්න දක්ෂ නැහැ. හැබැයි මේ බඹරා දක්ෂයි ඒ මල් ටිකෙන් පැණි ටික අරගෙන එයා ඒ පැණි ටික එකතු කරලා නිර්මාණය කරන කිසිම යන්ත්‍රයකින් නිර්මාණය කරන්න බැරි පැණි ටික. එහෙනම් අපේ ජීවිතයේ මේ පැණි කියන මේ පානීය වස්තුව මේ සෑම නාමයක් රූපයක් තුලින්ම තියෙනවා. ඒක ඖෂධයක් මේ කෙලෙස් වලට. එහෙනම් මේ සෑම නාමයක් රූපයක් දකිනකොට, ඇයෙනකොට, දැනෙනකොට, ඇඟෙනකොට, සිතෙනකොට කල්පනා කරලා බලන්න මේ සෑම දෙයක් තුළම ලෝකෝත්තර පණිවිඩය තියෙනවා. ඒ පණිවිඩය තමයි මේ පැණි කියන්නේ. ඒක අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. අපේ කෙලෙස් වලට තියෙන එකම ඖෂධය අද හිඳලා අපි පැණි ගමු අද හිඳලා මේ සිතට අපි පුරුදු කරමු පැණි ගන්නට අද හිඳලා අපි පුරුදු වෙමු මේ ලෝකයේ හැම තැනම ධර්මයේ දකින්ට මේක අපට කමඨාණන් තථාගතයන් වහන්සේගේ ධම්මපදය අද අපට කමඨාණක් වුණා භාවනාවක් වුණා එහෙනම් මම ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා මේ බලාපු වෙලාවේදී මට පෙනිච්ච සෑම නාමයක් රූපයක් තුලින් ලෝභ දේශ මොහ රාග කොච්චර ඇති වුණාද කොච්චර මල් මගෙන් පොඩි වුණාද අලෝභ අද්වේෂ අමෝහ විරාග තුලින් මම ඉතියේ කොච්චර වෙලාවක්ද මොන මොන අවස්ථාවේ මොන මොන මල් වලින් මම පැණි ගත්තද මේ අවබෝධය ගැන අපි හිතන්න ඕනේ මේ පිළිබඳව අපි මෙනෙහි කරන්න ඕනේ. අපගේ ජීවිතයේ තුල මේ ධම්මපදය අපගේ චරිතය බවට පත් කරන්න ඕනේ. මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින්ම සෑම මොහොතම මේ සංස්කාර ධර්මයන් එක්ක සංඥා එක්ක මල් පිපෙනවා. ඒ පිපෙන මල් අපි පොඩි කරලා දානවා. මේක බඹයක් විතර උස තියෙන කයට සාපේක්ෂව දේශනා කරපු ධර්මයක්. එහෙනම් අපේ ජීවිත තුළ අපි මේ විදියට මල් කඩන්න ඕනේ. කොහොමද මල් කඩන්නේ? භාග්‍යතුන් වහන්සේට පූජා කරන පිණිස අනිත් සෑම මොහොතෙම මල් වලට හානියක් කරන්නේ ඒක තුල තියෙන ධර්මයේ විතරක් ගන්නවා. එහෙනම් මේ ශ්‍රමණයන් වහන්සේලා මේ සෑම ගමකටම ගිහිල්ලා වැඩලා උන්වහන්සේලා කිසිම ලකුණක් ඇති නොකර ප්‍රශ්නයක් ඇති නොකර කිසිම වස්තුවකට දේපලකට ආනි නොකර පිණ්ඩපාත කරගෙන නැවත එන්නාසේ කියලා තමයි මේ ගාතාවට අර්ථය අටුවාව කියවිලා තියෙන්නේ. එහෙනම් කවුද මේ ශ්‍රමණයන් වහන්සේ මේ කයේ ඉන්නවා ශ්‍රමණයන් වහන්සේක් නමක්. එයා තමයි ශ්‍රමණ මනස ශ්‍රවණය කරනවා. තමන්ගේ මනස ශ්‍රවණය කරන්න පුළුවන් නම් එයාට කියනවා ශ්‍රමණ ශ්‍රමණ කියලා. එහෙනම් අපේ මනස නිතරම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් මේ ශ්‍රමණයන් වහන්සේ පින්ඩපාතේ යවන්න ඕනේ. දවිද්දෙක් හෝ වේවා ගීයෙක් හෝ වේවා තමන්ගේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින මනස ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරපු මනස පැවිද්දෙක් බවට පත් කරලා පිණ්ඩපාතේ යනවා යවනවා කොහොමද පිණ්ඩපාතේ යවන්නේ ඇස්වලට කතා කරනවා සිත සිත අරගෙන ඇවිල්ලා සිත විසින්ම ඇස මත සිත පීතලා අපේ යාට කියනවා පිණ්ඩපාතේ යන්න කියලා දැන් බලන්නේ මගේ ඇස නෙමෙයි සිත. මේ බලන හැම දේ තුළින්ම අපි බලනවා සතරමා භූතයාගේ නිර්මාණ. හැම තැනම මේ නාම රූප නිර්මාණය වෙලා අපට මේවා වෙනස් කරන්න බැරි තරම් හැම තැනම ලෝභ දේශ මෝහ වලින් පිරීලා මේ කිසිම දෙයකට ආනියක් කරන්නේ නැහැ. අන්න ගමකට ඇතුල් වෙන ශ්‍රමණයන් වහන්සේ Tamanට අවශ්‍ය ඉඳුල් ටික විතරක් අරගෙන මිනිසියෙකුට ඉඩමකට දේපලකට ආනි නොකර එනවා වාගේ අපි මේ ඇස් දෙකෙන් බලන හැම මොහොතෙම පිණ්ඩපාතේ කරනවා මොකද්ද අපේ ඇස් වලින් ගන්න ඕන ධර්මයේ විතරක් පිණ්ඩපාතේ කරනවා වෙන කිසිම දෙයක් ගන්නෑ අදින්නා දාන කරන්නේ කෙරුවොත් අපි දන්නවා ඒකට වන්දියක් ගෙවන්න වෙන බව එහෙනම් අපි පින්ඩපාතේ ගිහිල්ලා මේ ඇස් දෙකෙන් බලන සෑම නාමයක් රූපයක් තුළින්ම අපි පින්ඩපාතේ ඉල්ලා ගන්නවා අනේ द्वේෂය තියෙනවා නේද එහෙනම් द्वේෂය මට පින්ඩපාත ටිකක් දෙන්න වෛරය ඇති වෙනවද නැද්ද කියලා මට බලා ගන්න द्वේෂය ටිකක් ඕනේ කියලා එයාගේ द्वේෂය ටිකක් පින්ඩපාත කරනවා කරලා ඒ द्वේෂයෙන් බලනවා මන් තුළ තරහා යනවද මෛත්‍රිය වැඩිලාද මෛත්‍රියේ තරම කොච්චරද ඉවසීම ප්‍රගුණ වෙලා තියනවාද ඒකෙන් මැන ගන්නවා. අන්න ලස්සන දෙයක් දකිනවා දැක්කාම හිතනවා මේ දේ ගත්තනම් හොඳයි. මේ දේ මගේ සතු වුණා හොඳයි. අන්න එයාගෙන් පිණ්ඩපාතේ කරනවා. මේ ලෝභයෙන් පොඩ්ඩක් දෙන්න මට මගේ සිත මැනගන්න ඕනේ කියලා Taman තුල ඇතිවෙනා වූ ස්වභාවය තුල Taman තාම නාම රූප වලට බැඳෙනවද ඇලෙනවද කියන එක පරීක්ෂා කරනවා ඒ පරීක්ෂා කිරීම තුළින් Taman තුළ පවතින ස්වභාවය අලෝභ භාවය අලෝභය තව කොච්චරක් දියුණු කරන්න ඕනේද අත්තරීම කොච්චර දුරට ප්‍රගුණ කරන්න ඕනේද කියන ධර්මතාවය එයා ප්‍රත්‍යක්ෂ කරගන්නවා බලන්න මේ ශ්‍රමණයා මේ මනස කියන ශ්‍රමණයා කොහොමද ඇස් වලින් පිණ්ඩපාතේ කරන්න කියලා පිණ්ඩපාත යනකොට අන්න මේ ඇස්වලට අම්බෙනවා තමන්ගේ ඥාතියෝ මිත්‍රයෝ දෙමව්පියෝ දූ දරුවෝ මට මමවත් පීඩ වෙන්න බැරුව මගේ කෙලස් ටික නිවා ගන්න බැරුව මෙච්චර මං සංසාරයේ දුක් විඳිනවා රාදවල් දෙකේ මට ඇති අම්මෙක් තාත්තෙක් නැහැ මට ඇති දරුවෙක් නැහැ ඥාතියෙක් නැහැ කියලා ඒ කට්ටිය සාමාන්‍ය මිනිස් විදිහට බලාගෙන ඒගොල්ලෝ පින්ඩපාත කරගෙන ඇවිදිනවා අන්න බලන්න ඒ ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ ලැබෙන්න කලින්ම පිණ්ඩපාතේ කරලා ඉවරයි. ඇස් වලින් පිණ්ඩපාතේ කළා. එහෙනම් මේ ලෝකයේ Tamanට ඉමි නැති කිසිම දෙයක් ගන්නෙ නෑ. නිවනට හදාළ දේවල් විතරක් බලනවා. නිවනට හදාළ කාරණා සමග විතරක් ගනුදෙනු කරනවා. අන්න ඒ ශ්‍රමණයන් වහන්සේ පිණ්ඩපාත යනවා. මේ විදියට අපි මේ සංසාරේ ඇවිදිනකොට වීදියේ ඇවිදිනවා ගම්මැද්දෙන් ඇවිදිනවා මේම ඇවිදිනකොට මිනිස්සු අපට නිନ୍ଦා අපාස කරනවා අගෞරව කරනවා ඒ මොහොතේ පින්ඩපාතයක් කරනවා මොකද්ද මාගේ කර්මය ගෙවනවා එයා එහෙනම් මේක මට හොඳට ඇයිලා මගේ කර්මය ගෙවිච්චාදෙන් අන්න කර්ම ගෙවන ප්‍රතිපත්තිමය පූජාව පින්ඩපාති කළා එයාගේ බැනුම පිණ්ඩපාතේ කළා. එයාගේ වෛරය පිණ්ඩපාතේ කළා. එයාගේ නින්දාව අපවාදය පිණ්ඩපාතේ කළා. හේතුව ඒ පිණ්ඩපාත වලින් විතරයි පුළුවන්කම තියෙන්නේ මගේ හේතුව නිසා අටගන්න පළ ටික ඉවර කරන්න. එහෙනම් කනෙනුත් පිණ්ඩපාතේ කරන්න පුළුවන්. එහෙනම් මේ වචන වලින් පිණ්ඩපාතේ කරන්න පුළුවන්. මං කතා කරන වචන නිසා සන්තෝෂයක් ඇති වෙනවද? ඒක මට දෙන්න. මම කතා කරනකොට පෑදීමක් ඇති වෙනවද? ඒ පෑදීම මට නැවත දෙන්න. මං කතා කරනකොට දුක දැනිලා ඈතර වෙන්න ඕනේ කියලා හිතනවද? අන්න ඒ කලකිරීම මට දෙන්න. අන්න එයා පින්ඩපාත කරනවා. ඒ වගේම තමයි එයා කතා කරනකොට යම්කිසි කෙනෙක්ගේ ඉත රිදෙනවා නම් වේදනාවක් ඇති වෙනවා නම් द्वේෂයක් වෛරයක් අටගන්නවා නම් එයා පලිගන්න වෑයම් කරනවා නම් අන්න ඒ වෛරයත් අපට පින්ඩපාත වෙනවා අකමැත්තෙන් උනත් ගන්න වෙනවා එයාගේ द्वේෂය පින්ඩපාත වෙනවා අකමැත්ත පින්ඩපාත වෙනවා අපහැදීම පින්ඩපාත වෙනවා ඒවත් ගන්න වෙනවා එහෙනම් වචනය තුළින් පින්ඩපාතයක් කරන්න පුළුවන් ඒක යහපතක් වෙන්න ඕනේ ඇස් දෙකෙන් පිණ්ඩපාතේ කරන්න පුළුවන් ඒක යහපතක් වෙන්න ඕනේ. කන් දෙකෙන් පිණ්ඩපාතේ කරන්න පුළුවන් ඒක යහපත් පිණ්ඩපාතයක් වෙන්න ඕනේ. බලන්න මේ කයනොත් පිණ්ඩපාතේ කරන්න පුළුවන්. එහෙනම් මේ මනස ශ්‍රවණය කරනවා කියන මේ ධර්මතාවය කයෙහි පීඨවලා විනයානුකූලව සද්ධර්මානුකූලව අපි ජීවත් වෙනකොට අපේ යහපත් ඇසිරීම දැකලා මිනිස්සු පෑදෙනවා. ඒ පෑදීම අපට ආශිර්වාදයක් පින්ඳ පාතයක්. අපේ විනේදියා දැකලා මිනිස්සු සන්තෝෂ වෙනවා. සාදුකාර දෙනවා. ඒ සන්තෝෂය අපට ආශිර්වාදයක්. ඒක පින්ඳ පාතයක්. අපගේ සීලය නිසා මිනිස්සු අපිව උපමාවකට ගන්න අපි දිහා බලලා මේ මිනිස්සු ඇදෙනවා දුක නිවා ගන්නවා අන්න ඒ උත්තරීතර ධර්මතාවය අපට පින්ඩපාතයක් ඒ වගේ තමයි අපි දුස්සීල වෙලා මිනිස්සු කලඹවන විදියට ඇසිරුණොත් මිනිස්සු අතර ભેද ඇති වෙන විදියට අපි කටයුතු කළොත් ඒවත් අපට පින්ඩපාත වෙනවා ඒ කර්මයක් ගෙවන්න ඕනේ එහෙනම් මේ චෛතසිකය තුල අපි අනවශ්‍ය විදියට ලෝභ දේශ මොහ රාග ඇති කරනවා නම් අපේ ජීවිත කාලෙම අපි ගින් තින්නේ අසත්පුරුෂ පින්ඩපාතේ එහෙනම් මේ චෛතසිකය තුළින් අලෝභ, අද්වේෂ, අමෝහ, විරාග ඇති කරනවා නම්, උත්තරී මනුෂ්‍ය ධර්ම වැඩි කරනවා නම්, සීලයට අනුව විනයට අනුව ජීවත් වෙනවා නම් අන්න බලන්න අපි සත්පුරුෂ පිණ්ඩපාතේ ගිහිල්ලා එහෙනම් මේ කියන කතාව අපට ලෝකෝත්තර කතාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ ඕනම කෙනෙකුට ඕනම කාලයකදී නිවන් දකින්න පුළුවන් ධර්ම පදයක් මිසක් ඒ ස්ථානෙට සාපේක්ෂව කියන తాවකාලික පණිවිඩයක් නෙමෙයි. එහෙනම් අපගේ ජීවිතයේ අපි දැනගත්තා මේ පුප්පවග්ගයේ ගාතාව මොනතරම් අපට ආදර්ශයක් වුණාද? නිවා මාර්ගයක් වුණාද? කමඨාණක් වුණාද? එහෙනම් මල් ගැන අපි දැනගත්තා. පිණ්ඩපාතේ යන්න පුළුවන් කියලා දැනගත්තා. එහෙනම් මේ බඹරාගේ දක්ෂකම් ගැන අපි දැනගත්තා. මේ ලෝකේ සෑම නාමයක් රූපයක්ම භෞතික වස්තුවක්ම මලක් කියලා දැනගත්තා. ඒ මල් වල තියෙන පැණි තමයි ලෝභ දේශ මොහොලින් තොරව ගනුදෙනු කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කරන ධර්මය. එහෙනම් මේ අම්ම තනම පැණි තිබිලා අපි දක්ෂ නෑ පැණි ගන්න. අපි මල පොඩි කරලා අදක්ෂයි. එහෙනම් හදින්දලා අපි මේ නාම රූපත් එක්ක සටන් නොකරමු. මේ භෞතික වස්තුත් එක්ක द्वේෂය ඇති නොකරගනිමු. අපට මේ ලෝකයේ කිසිම වෛරයක් තියෙන මිනිසෙක් ඇති නොවේවා. මම වෛර නැත්තේක් වෙත්වා. මම මේ ලෝකයේ සියලු සත්වයන්ගේ යටාත්පාත් කමින් පිරිච්ච සේවකයෙක් වෙත්වා. මගේ ජීවිත කාලය පුරාම ඇසකන දිවනාසය සම කියන ආයතන වලින් මම පැණි ගන්න බඹරෙක් වෙනවා මේ සෑම අවස්ථාවක් සිද්ධියක් තුළින්ම ලෝකෝත්තර ධර්මතාවය ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙනම් මේක කමඨාණක් වශයෙන් වඩනකොට මේකම භාවනාවක් වෙනව නේද? බලන්න යථාපි රුචිරං පුප්පං කියන භාවනාව භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා අපි සන්තෝෂ වෙන කාරණා දුකටපත් වෙන කාරණා ප්‍රීතියටපත් වෙන කාරණා කැළඹෙන කාරණා මේ සෑම අවස්ථාවක් තුළම ධර්මයේ ස්පර්ශ කරන්න පැණි ටික ගන්න කර්ම ගෙවිලා නිමා වෙන බව ප්‍රත්‍යක්ෂ කරන්න මිනිස්සු Tamanට යාපතා කරනවා Tamanව නිවනට ලං වෙන්න කර්ම ඉවර කරලා අපිව නිදාස් කරන බව ප්‍රත්‍යක්ෂ කරන්න ඒ විතරක් නෙමෙයි මේ සෑම අවස්ථාවක් තුළින්ම ප්‍රඥාවට ගෝචර වෙන කාරණාවක් සිදු වෙනවා තමන්ගේ නුවණ වැඩි වෙනවා ආයුෂය වැඩි වෙනවා ගුණධර්ම වැඩෙනවා ඇයි වෛරය කරන කෙනාට අපි මෛත්‍රිය කරන්න එපාය ගෞරව ප්‍රශංසා කරන කෙනා ඉදිරියේ මාන්න ඇති නොකර ඉන්න එපාය බලන්න සෑම මොහතම උත්තරී මනුෂ්‍ය ධර්ම අපි තුලින් නිර්මාණය වෙන ඇති අපේගේ ගතිගුණ වඩාත්ම යහපත් වෙලා සුවඳශීලී වෙන ඇති එහෙනම් මේ විදිහට අපි අද ඉඳලා මල් වලින් පැණිගමු සෑම නාමයක් රූපයක් තුලින්ම තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය ගමු මේක භාවනාවක් වශයෙන් සිදු කරමු කමඨාණක් වශයෙන් සෑම මොහොතෙම ප්‍රගුණ කරමු එහෙනම් මේ ගාථා රත්ණය මේ ගාථාව තුල තිබෙන නිර්වාණ පණිවිඩය මේ ගාථාව තුලින් අපට අම්බෙච්ච භාවනාව මේ ගාථාව තුලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ කමඨාන කියන මේ සතර ආකාර ධර්මතාවයන් අපගේ ජීවිත කාලය පුරාම මතකයේ රැඳේවා සෑම ඉරියව්වක් තුළින්ම මේ සතර ආකාර ධර්මකාරයන් පුරුදු කරන්න කැමැත්ත ඡන්දය ඇති වේවා ඒක සම්මා ඡන්දයක් වෙලා මගේ ජීවිතයේ චරිතයක් බවට පත් වේවා සෑම මොහොතක් තුළම මේ පුප්ප වගේ ගාතාව තමන්ගේ පාරමිතාවක් වශයෙන් මෙනෙහි කරන්න සීලයක් විනයක් වශයෙන් මෙනෙහි කරන්න ಗುಣධර්මයක් වශයෙන් මෙනෙහි කරන්න භාවනාවක් කමඨාණක් වශයෙන් පුරුදු කරන්න මේ ලබාපු මිනිසත් භවයේ සියලුම අඩුපාඩු හදාගෙන සංසාර දුකෙන් ඈතර වෙන්න මේ ධම්මපදයේ පුප්ප වගේ මේ ගාථා රත්නය ඒකාන්ත වශයෙන්ම මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස මටත් සියලු දෙනාටත් හේතු ආසනාම වේවයි කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි